ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධම්මදේවි පදනම සම්බන්ධ කරගෙන දවසක වැඩපිළිවෙලටයි සම්බන්ධ වෙලා ඉන්නේ. වැඩසටහන ආරම්භ කරන කලින් දවසේ කාලසටහන සියලු දෙනාගේ දැනගැනීම සඳහා පිළිපත් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි මාංකයේ වශයෙන් පැයක භාවනාවක් කරන්නයි නැත්නම් පර්යාංක භාවනාවක් සාමූහික භාවනාවක් කරන්නයි ඒ භාවනා පැයෙන් පස්සේ අපි ධර්ම දේශනාවකට ඒ ආසනෙම ඉඳගෙන සම්බන්ධ ඊට පස්සේ ලැබෙන කාලය අනුව මේ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන ගැටලු තියෙනවා සාකච්ඡා කිරීමෙන් උදේවරුේ සතිವಾರයේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ඒ සඳහා පැය දෙකමාරක් පමණ කාලයක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ 11ට අපි උදේවරුේ සතිವಾರයේ સમાપ્ત කරනවා. 11 ඉඳලා 12 මාර දක්වා දවල් දානිය සඳහා කාලය ගන්න අතර ගිහි පින්වතුන් සඳහා කිලම්පසක් සහ සක්මන් කාලයක් සක්මන් භාවනා සඳහා කාලය පැමිණිනෝ ඊට පස්සේ අපි 12 මාර 1 මාර සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවක් ධර්ම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වෙනුවෙන් ගත කරලා එකහමාරට දවසේ වැඩසටහන් නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ අපේ දවසේ කාලසටහන පිළිබඳව මතක් කිරීම. ඊගාවට අපි පිරිස ආජීවට්ටමක සීලේ පිහිටවලා පරියංකයට ඉඳගෙන කරන භාවනාවට පිළිඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ආජීවට්ටමක සීලේ සමාදන් වීමට බලාපොරොත්තු වෙන සීලම දෙනා සිල්ලන්න අදහසින් කන්න අදහසෙන් নমස්කාරය කියමු.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 යතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යතියම්පි සංඝං සරණං ගච්ඡාමි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 අතින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්වා ජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං දැන් අපි ශිර්ෂනාම පරියන්කට යන්න කලින් මම දැනගන්න කැමති අද ඉස්ලාම් වතාවට වගේ පැමිණිලා ඒ වගේ පරියන්කය සඳහා අවස්ථාව ලැබිච්චාම කරන්නේ කොහොමද කියලා මූලික උපදෙස් බලාපොරොත්තු වෙන ආධුනික කී දෙනෙක් අද සභාවේ ඉන්නවද කියලා දැනගන්න ඒ උපදෙස් ලබා ගැනීම දීම අවශ්‍යද නැද්ද කියලා තීන්දුව කරන්න. කී දෙනෙක් ඉන්නවද අලුතෙන් පැමිණිච්ච කට්ටිය. ගයි සුළු පිටසක් ඉන්නවා අපි වෙනදාට මේ වගේ ස්වරූපයක් තමයි දකින්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු ශිරු දෙනාම මේ අවස්ථාවේ ඉඳලා පරියන්කයට යන්න ඒ අලුතෙන් පැමිණිච්ච කීප දෙනාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නත් දැනට කලපුරුදයට මතක් කිරීමක් වශයෙන්ුත් මම මෙහෙවීමක් කරනවා මුල් විනාඩි සල්පයේ ඊට පස්සේ <coughs> ඒ තුලින් දිගටම අපි පරියන්කයට යන්න බලාපොරොත්තු වෙන්නේ වෙන විදිහකට කියනවනම් පැයක් පමණ අපට මේ ආසනේ ඉඳ වෙනවා කියන අදහසෙන් යුක්තව ශිළුම දෙනා සපපහසු ආසනයක් භවනා ආසනයකට පෙළගනිමු. මේ ආසනෙට අපි පර්යංකය කියලා කියනවා ඉඳගෙන ඉන්න ආසනයක් කියලා. ඉතින් ඒ සඳහා වඩාත්ම සුදුසු බද්ධ පර්යංකයයි මේ නමුත් ඔක්කොට මේක කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා අපලු පුළුවන් ඇත්තෝ සම්පූර්ණ බද්ධ පර්යංකයට යනවා නැත්නම් අපි සාමාන්‍ය කියන විදිහට බිම වාඩි වෙනවා. එහෙම නැති කෙනෙක් ඒකට සුදුසු ආසනයක් හෝ කුෂන් එකක් තියාගෙන Tamanට පහසු ඉරියව්වකටපත් වෙන එකයි මේ ආසනයෙන් බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ පර්යංකයෙන් ඉතින් ඒ සඳහා වෙන කාගේවත් උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ගේ කායට පහසු පැයක් පමණ වාඩි වෙලා ඉන්න පුළුවන් ඉරියව්ව සකස් කරගන්න. සකස් කරගෙන මේ ඉරියව්ව વિશેයි නැත්නම් කායානුපස්සනාව વિશેයි නැත්නම් මේ රූප ධර්ම વિશેයි හිත පැවැත්වීමට කරන අනුග්‍රහයක් වශයෙන් හිත පිට යෑම මන්දෝත්සාහය කිරීම සඳහා තමන්ගේ ඇස් දෙක වසා ගන්නයි කියනවා. මොකද ඇස් අරගෙන ඉන්නකොට ගොඩාක් හිත බාහිරයට ඇදෙන ගතිය වැඩි. ඒ නිසා ඉස්ලාම පරියංකය නැත්නම් ආසනය සකස් කරගෙන හරි පරි ගහිලා ඇස් දෙක වසාගෙන හිත යොදලා බලන්න Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව සැප පහසුව සමමිතික භාවයේ සහල්ු ලිහිච්ඡ භාවයේ තියෙනවා. ඒ සඳහා යම් අසමබර භාවයක් මස්පිඩු ඕ ඒ යම් යම් කොටස් තද වෙලා ස්තබ්ද භාවයක් තියෙනවනම් දරත භාවයක් තියෙනවනම් ඒ සම්පූර්ණයෙන්ම ලිහිච්ඡ ස්වරූපෙන් සහැල්ලු ස්වරූපෙන් ස්වරූපයටපත් කරලා ඉඳගෙන ඉඳිල්ලේ තියෙන මේ පහසුව ඉඳගෙන ඉන්නකොට තමයි දැනෙන මේ සහැල්ලුව ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ සමතුලිත භාවය තමයි අපි භාවනාවට පෙළඹීමේ පට පිවිසුම පටන් ගැනීම කියලා අදහස් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ හිත ඇතුළතට නමා ගැනීමක්. හිත ඇතුළතට ආරාධනා කර සිටීම. හිත ඇතුළතට උනන්දු කරවීමක්. ඉතින් ඒක අපි භාවනා වචන වලින් කියනවනම් හිත මම දැන් මෙතන කියන තැනටපත් කිරීම. ඒකේ මම කියන එකෙන් අදහස් කරන්නේ මේ වටපිටේ කොච්චර සෙනග හිටියා ඒ පිළිබඳව තමන් හිතන හෝ ඒ ඒ අත්ව තමන් ගැන හිතන හිතවිලි පැත්තක දාලා හිත ඇතුළතට හරව ගැනීමක් කියලා කියන්න පුළුවන්. දැන් කියන එකෙන් අදහස් කරන්නේ හිත ඊයට හෙටට දුවනවා වෙනුවට මේ කය මෙහෙම තැම්පත් වෙලා තියෙන මේ වර්තමාන චිත්තක්ෂණයට හිත ගන්න එක. මෙතන කිලකින් අදහස් කරන්නේ මේ ධම්සදී භාවනා මධ්‍යස්ථානයේ භාවනා ශාලාවේ තමන් ඉඳගෙන ඉන්න ආසනයේ ඉඩම් සීමාව ඇරලා gedara dore වෙන තැන්වල හිත සැරිසරන දෙන්නේ නැතුව ගත කරන චිත්තක්ෂණ කියනවා මම දැන් මෙතන ඉතින් මේක ලොකු නැත හැබැයි ආරම්භයක් සාර්ථක භාවනා පරියන්කයකට. ඒ නිසා ආධුනිකයන් විශේෂයෙන්ම ඒකට ගැළපෙන සප්පාය අනුග්‍රහ දක්වමින් හිතට යම් ආකාරයකට උනන්දු කෙරොත් උදව් කළොත් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයටපත් වෙයිද අන්න ඒ දේ කරන්න. ඒක පිට කවුරුත් කියලා දෙනවට වැඩිය කීප වතාවක් කිරීමෙන් Taman සමග Taman ආද වීමක් යාළු වීමක් තියෙන ඒක නිසා එක පැත්තකින් කයට මෛත්‍රී කිරීමක් වශයෙන්මුත් මේක අගය කරන්න පුළුවන්. ඒ වගේම මම දැන් මෙතන කියලා සති චිත්තක්ෂණයක් සති මාත්‍රා වශයෙන්ම තගේ කරන්න පුළුවන්. දෙකම හොඳයි. දෙකම සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් අපි හැකි ශක්ති ප්‍රමාණයෙන් එකලස ලබාගෙන ඒ ලබාගත් එකලස ඒ පට්ටලේ ඒ සමතුලිත භාවය දිගට පවත්වා ගැනීමට ගන්න උත්සාහයක් තමයි මේ පැයේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අපිට ලැබිලා තියෙන පහසුකම් ටික අනුව මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට හිත ආරාධනා කරමු උරු කරමු ඒ නිසා අපි නිස්සද්දව ස්වල්ප මොහොතක් ගත කරමු බලන්න අපේ මේ ආරාධනාව අනුව හිත මම දැන් මෙතන කියන තැනට පැමිණෙයිද කියලා යම් අවස්ථාවක ඒ විදිහට හිත මම දැන් මෙතන කියන දැන් ආවන ඒ චිත්තක්ෂණයේ හිත හිතවිලි වලින් තොර වෙනවා ශබ්ද බාධා වලින් තොර වෙනවා කයි වේදනා පීඩා වලින් තොර වෙනවා ඒක මුල් මුල් විනාඩි කිහිපය තුළ පරිසරය අනුව ලබා ගැනීම පහසු වෙනවා නමුත් ඒක දිගට යනකොට මේ ශබ්ද නිසා වේදනා නිසා හිතවිලි නිසා මේකට විවිධ බාධක පැමිණෙන්න පටන් අර ගන්නවා. අන්න ඒ නිසා මේ හිත ඇතුළත තහවුරු කිරීමක් වශයෙන් නැත්නම් මේ සතිය ස්ථාපිත කිරීමක් වශයෙන් හිත ඇතුලේ කය ඇතුලේම සිදුවෙන කුමක් හෝ ඒකාකාරව සිදුවෙන දෙයකට හිත යෙදීම තමයි හිත ඇතුලේ බැඳගන්න ස්ථාවර කරගන්න තියෙන ක්‍රමය. ඒ නිසා අර කයට හිත යොදාගෙන මොනවද Tamanට වැටහෙන්නේ දැනෙන්නේ අත්විඳින්නේ කියලා බලාගෙන ඉන්න එක තමයි හිත ඇතුළට ආකර්ෂණය කරගැනීමේ තියෙන උපක්‍රම. ඉතින් එහෙම බලාන ඉන්නකොට බාහිර ශබ්ද වේදනා හිතුවලු දෙන්නේ නැහැ කියන වාසිය තියෙනවා නම් අනුග්‍රහය තියෙනවා නම් උඟ දෙනකොට මේ හුස්ම ගැනීම නැත්නම් මේ කය පවත්වාගෙන මේ අඩුම ලංශුව ආනපාන ප්‍රාණයාමේ වැටෙහෙන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම වැටෙහි යුතුමයි කියලා නීචෙකුත් නැහැ. ඒ නිසා වටහා ගැනීම සඳහා ආයාසයෙන් හුස්ම ගන්න යන්නත් එපා. නොවැටුණයි කියලා හිත නරක කරගන්නත් එපා. Taman එහෙම වෙනවා නම් කයේ ඉන්න ඉරියව්ව හිත පාත්තන්න සමහරෙකුට එහෙම ඉන්නකොට හිත ස්පාසු වීමේ ලක්ෂණක් විදිහට පෙර පියවරක් විදිහට ඉදිරි පියවරක් විදිහට ඒ ස්වභාවයෙන් වැටෙන හුස්ම දැනෙන්නේ අත්විඳින්න පුළුවන්. නැවතත් මම මතක් කරනවා ඒ සඳහා ආයාසයෙන් හුස්ම ගැනීමෙන් භාවනාව විකෘති කරගන්න එපා, කෘත්‍රිම කරගන්න එපා. එහෙම දැනෙනවා නම් හුස්ම හොඳයි නැත්නම් ඉන්න ඉරියව්වේ හිත පවත්නවා. දැනෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ඉන්න ඉරියව්ව වෙනුවට ඊට වඩා අතුලාන්තයක් අඟවන ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියලා කොච්චර වෙලා හිත මේ ආශ්වාස ප්‍රශ්වාසයත් එක්ක එකට සරල සමාන්තරව ගමන් කරන්න පුළුවන් කියලා බලන එක තමයි සතෝ වාස සති සතෝ පස්ස සති කියලා සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ. ඒක එතකොට අර කයේ තිබුණ හිත ඇතුලේ කෙරෙන ක්‍රියාවලියකට සම්බන්ධ වීමෙන් සතිය වඩා තහවුරු වෙනවා. නමුත් કૃතිම කරගන්න එපා ආයාසයෙන් හුස්ම ගන්න කියලා. કૃතිම කරගන්න එපා මට හුස්ම පේන්නේ නැහැ කියලා හිත පීඩා කරගන්න. තියනවා විතරක් එක වාසියට ගන්න. එමේ දැනෙනවනම් අල්ල ගන්න පුළුවන් නම් එහෙම කෙනෙකුට තේරෙවි ඒ හුස්ම පිළිබඳව භාවනාවක් කරෙන්නම් ඒ හුස්ම පද්ධතිය ආශ්වාස ප්‍රශ්වාසන පද්ධතිය නිර්වෘල්ව තියෙන්න ඕනේ කොන්ද කෙලින් තියෙන්න ඕනේ බෙල්ල ඇද වෙන්නේ නැතුව තියෙන්න ඕනේ ආයාසයෙන් හුස්ම ගන්න නරකයි ආන්නේ විදියට අනායාසයෙන් කෙන හුස්ම දිගේ යනවනම් අර ගත්ත සතිය එක සමතුලිත භාවයේ එක දිගට පවත්වා ගන්න පුළුවන් කැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි අදහස් කරන්නේ කැඩුනත් වැඩි වෙනදට වැඩි වෙලාවක් සතිය පාත්තන්න පුළුවන් වෙන නිසා ඒ හුස්මට මාරු කිරීම එතන එතනම ප්‍රතිඵල ලබා දෙන සුළු එකක්. ඒ විදිහට උඩුකයේ පිට පාත්තාගෙන යනවනම් අපිට ඒක ආනපන සතිය කියලා නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්ක පවත්වන අත්‍යන්ත සම්බන්ධකමක් කියලා සතුටු වෙන්න පුළුවන්. එනිසා සද්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට ලතරද අවස්ථාවේ මේ සති මාත්‍රාව තහවුරු කර ගැනීමයි අපි කරන්නේ මේක තව දුරටත් තියුණු කරගන්න දියුණු කරගන්න මේ උඩුකයෙත් ශ්වසන පද්ධතියෙත් හුස්ම රැල්ල හොඳටම පීරාගෙන යන තැන වදින තැන ප්‍රකට වෙන තැන පිළිබඳවත් ඕනනම් අවධානය යොමු කරලා බලන්න පුළුවන් පෙර ඉඳලාගෙන ආපු භාවනා කුසලයේ තියෙන කෙනෙකුට මේ ජීවිතයේ භාවනා කරලා පුරුදු තියෙන කෙනෙකුට ඒ වගේ වෙලාවල් වල ඒ පුරු කරගත්ත තැන ආධාරකයක් වශයෙන් උපකාරකයක් වශයෙන් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක බොහෝ විට උඩුතල උඩ නැත්නම් නාසිකාග්‍රයේ නාස්පුඩු වල අග වගේ දැට පැටීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඔය ගුරුම භාවනා ක්‍රමයට නැඹුරුව තියෙන ඇත්තන්ට ශෝෂණ පද්ධතිය යටම කෙලවර ඒ කියන්නේ උදරච්ඡද චලන අනුව උදර චලනයක් විදිහට ආශ්වාස වේලාවේදී ඉදිරියට නිරණ පිම්බන ගතිය ප්‍රශ්වාස වේලාවේදී හැකිලෙන ගතියත් වශයෙන් දකින්න පුළුවන් එක්කෙනෙකුට මේ දෙකම පේනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා යම් කිසි කෙනෙකුට අන්නේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ වඩාත්ම ප්‍රකට තැන ස්පර්ශ කර ගන්න පුළුවන් නම් දැක දැන ගන්න පුළුවන් නම් ඒ තැනට පමණක් හිත ඒකාග්‍ර කරලා මුළු කයමත් මතක කරලා දිගට සතිය පැවැත්වීමට ඒක ලොකු ආධාරකයක් වෙනවා. සාමාන්‍යයෙන් පිරිසක් ගත්තාම 50ක් 60ක් විතර ප්‍රදේශයකට ඒ වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ හැප්පෙන තැන පවා අල්ලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණත් සාමාන්‍යයෙන් විශක්තියක් විතර ප්‍රදේශයක් ඉන්නවා. හුස්ම දැවැටෙනවා නමුත් කොතනද කියලා ස්ථානගත කරන්න බෑ. ඒ දෙපිරිසම භාවනාවට භාව්‍ය භාවනාවට සුදුසු පුද්ගලයෝ ඒ අනුව Tamanට හැකි ප්‍රමාණයෙන් ආනාපානේ දියුණු තියුණු කරගෙන සියුම් තැනකට හිත යොදවනවා නැත්නම් පොදුවේ ආනාපානේ හිත යොදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න කයේ ඉරියව්වේ හිත පැවැත්වීම තමයි අපි මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ තොරතුරු ටික තමයි මම මෙහෙවීමක් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එහාට මම නිස්සද්ද වෙනවා. බලාපොරොත්තු වෙනවා මේ තොරතුරු ප්‍රමාණය ඇති වෙයි කියලා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ ලැබිච්ච වටිනා කාලය ඒ පරියන්කේ සඳහා යොමු කරන්න සියලු දෙනාට මේක සතියෙන් සමාධියෙන් සමෘද්ධමත් වෙච්ච කාලයක් වේවා කියන ප්‍රාර්ථනාව සමග මගේ උපදේශ මෙතනින් නතර වෙනවා අපි නිශ්ශබ්දතාවයට කරු කිරීම කරු කරමින් පරියන්කයට පෙළඹෙමු සාදු සාදු සාදු Thank you.